කල්යාණ මිත්‍රවරුනි මේ විදිහට නිහඬව සංසුන්ව නිස්සලව මිනිත්තු කිහිපයක් හරි මෙබඳු ශාන්ත පරිසරයක වාඩි වී සිටින ඔබට සහ මට දැනෙනවා කිසියම් මානසික සැනසෙල්ලක් සැහැල්ලුවක් තිබුණත් කායික අපහසුතා වේදනා මොහතකට අමතක කරවන්නට සමත්. ඉතින් ඒ ශනික ඉක්මනින්ම මෙතනදීම ලැබෙන මේ කායික මානසික සැහැල්ලුවෙන් පටන්ගෙන එහාට ඊට වඩා ගැඹුරකට යන්නට තිබෙන ගමනකටයි අප මේ මුල පුරා තියෙන්නේ ගමනක් කිව්වහම කල්යාණ මිත්‍රවරුනි මේ හැම දෙයක්ම එක්තරා විදිහකට බැලුවහම ගමනක්. පාසල් ගමන. රැකියාවට යන ගමන. විවාහය කරා යන ගමන. පවුලක් විදිහට යන ගමන. ඊළඟට මරණය කරා යන ගමන වයසට යන ගමන අවසන මරණය කරා යන ගමන ඉතින් මේ එතනින් අවසාන වෙනවද මේ ගමන නෑ ඊළඟට පරලොව ගමනක් තියෙනවා දැන් මේ විදිහට මේ මේ හැම දෙයක්ම එක්තරා ගමනක යෙදিলা තියෙනවා හැම දෙයක්ම මේ හැම වැලි කැටයක්ම බැලුවොත් අප නොදන්නා තැනකින් පටන්ගෙන නොදන්නා තැනකට යන ගමනක එක්තරා අවස්ථාවකදී අපට මුණ ගැහෙනවා වැලි කැටයක්සේ. ඔය මේ මහ වැස්සේ ඒ ඉහළින් පහළට වැටෙන දිය බින්දුවක් අරගෙන බලන්න හිසට වැටෙන මුහුණට වැටෙන ඇඳුමකට වැටෙන මේ දිය බින්දුවක් දෙස බලා අහන්න ඔබ ඔබ කොතනින්ද මේ ගමන පටන් ගත්තේ කියලා ඒ වගේම කොතැනට යන ගමනකද යෙදී සිටින්නේ කියලා සමහර විට තිය බිඳුවක් දන්නේ නැහැ. කොහි සිට එනවද? කොයිබට යනවද කියා. ආතන නොදන්නාමුත් ගමනාන්තය රහසක්ව පවතිනමුත් ඒ තිය බිඳුව දීර්ඝ වූ ගමනකට අවතීර්ණයේ වී සිටින්නේ ඉතින් එක්තරා තැනකදී ඔබටත් මටත් මුණ ගැහෙනවා දිය බිඳුවක් තේ. මීට කලින් දිය බිඳුවක් නොතිබෙන්නට ඇති. තව සල්ප වේලාවකින් එය දිය බිඳුවක් නොවන්නට ඉඩ තිබෙනවා. ඒතර දිය බිඳුවක් නොවන දෙයක් දිය බිඳුවක් බවට පත්ව අපට මුණ ගැහෙනවා ඒ යන දීර්ඝ ගමනේදී ඒ දිය බිඳුව දකින්නට ලැබෙන්නේ ස්පර්ශ කරන්නට ලැබෙන්නේ සල්ප මොහොතයි. ඉන්පසුව එය කුමක් බවට පෙරලේවිද කවරක් බවට පරිවර්තනය වේවිදයි ඔබ දන්නේත් නෑ මා දන්නේත් නෑ ඒ දිය බිඳුව දන්නේත් නෑ මේ හැම දෙයක් වැලි කැට තියෙනද නෙමේ මේ බලන්න පිපෙන මල අප දකිනවා අපේ ගෙවත්තේ මල් පඳුරක ලස්සනට පිපී වැනෙන මල් සමන් පිච්ච මල් රෝස මල් ඇන්තූරියම් මල් මේ මල පිපෙන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන් නම් මුලින්ම දකිනවා පඳුරක්, පැලෑටියක්, සමහර විට පැලෑටියක් නැති හිස් බිමක්. දවසක එතන පැලයක්. තාම මලක් නැහැ. මලක් පිපෙන කතාවක්වත් නැහැ. ඔන්න දවසක පුංචි පොහට්ටුව කොහේ සිට ආවද? මේ පොළොව ඇතුළේ ඉඳලා මේ පොහට්ටුව ආවද? අහසේ සිට ආවද? දන්නේ නැහැ. නමුත් පුංචි පොහට්ටුවක් ඉතින් මේ පොහොට්ටුව තව ටික දවසකින් සමහර විට ලස්සන මලක් සේ විකසිත වෙලා අපට කතා කරනවා. හැබැයි මලක් කියන්නේ විකසිත වුණු කුසුමක් කියන්නේ කල්යාණ මිත්‍රවරුනි නැවතුම් පොලක් නෙමෙයි ස්ථාවර තත්වයක් නෙමෙයි අවසාන ගමනාන්තයක් නෙමෙයි එය දීර්ඝ වූ ගමනක පුංචි නිමේෂයකදී තමන්ව ප්‍රකාශ කරන එක් ආකාරයක් විතරයි. ඉතින් ඒ විදිහට ඒ පුෂ්පය නැවත කිසි දිනක මේ ගමනේදී ඔබටත් මටත් මුණ ගැහෙන්නේ නෑ. එපමණක්ම නෙමෙයි මේ සියල්ල සහිත වූ ඔය පැලිකට දියබින්දු මල් ගෙඩි ගහකොළ සත්තු යාන වාහන මේ හැම දෙයක්ම සහිත මේ මහ පොළවත් කල්යාණ මිත්‍රවරණි දීර්ඝ වූ ගමනක මේ අප සියල්ල කැටුව මේ ධරණිතලය මේ සූර්යග්‍රහ මණ්ඩලය තුල මහා ගමනක කවද පටන් ගත්තද කවදා ඉවර වෙයිද? කොතනද ආරම්භය? කොතනද නිමාව? පෘථිවියවත් දන්නේ නැහැ. නොදන්නාමුත් මුල සහාග පෘථිවිය নিরතුරුවම හැම තත්පරයකම තමන් සතු සියල්ල කැටුව දීර්ඝ වූ ගමනකට අවතීර්ණය වී සිටින්නේ පෘථිවිය විතරක් නෙමෙයි දැන් පෘථිවිය සූර්යයා වටේ කැරකෙන අතර සූර්යයා මේ තමන් වටේ කරකින සියලුම ග්‍රහලෝක සහ ග්‍රහවස්තු චන්ද්‍රය මේ සියල්ල කැටුව යත් ගමනකේදී සිටින්නේ මේ චක්කා වාටය තුර මේ අන්තරීක්ෂය තුල ඉතින් මේ තව තවත් තාරකා එක්ක දීර්ඝ වූ ගමන මේ ශීරපතය ඇතුලේ එපමණක් නෑ මේ ශීරපතය ඒකත් මහා විශාල ගමනක මේ අනන්ත විශ්වය තුල ද ඔය විදිහට බැලුවොත් කල්යාණ මිත්‍රවරුනි නතර වී සිටින කෙනෙකු හෝ නතර වී සිටින දෙයක් ජීවි හෝ අජීවි කිසිවක් ඔබටත් මටත් මුල ගැහෙන්නේ මේ හැම දෙයක්ම හැම දෙයක්ම දීර්ඝ වූ ගමනක පුංචි කෙටි ගමනක නෙමෙයි කෙටි ධාවනයක නෙමෙයි යෙදෙන්නේ දුර ගමනක මිනිය නොහැකි තරම් ආලෝක වර්ෂ වලින් එහා මිනිය නොහැකි තරම් අනන්ත කාලයක සිට මේ හැම දෙයක්ම ගමන් කරනවා තමන් විදිහට තමන් නොවන විදිහට ගමන් කරනවා ඉතින් මේ මේ සියල්ල අතර මනුෂ්‍යයන් විදිහට ඔබත් මා යෙදී සිටින්නේ ගමනක. ඉතින් සරලව කෙටිව කීවොත් උපතේ සිට මරණය දක්වා අප ගමන් කරනවා. එය ඊතරම් කනට මිහිරි වදනක් නෙමෙයි බොහෝ දෙනෙකු අහන්නට කැමති වෙන මේ අප මරණය කරායි මේ ගමන් කරන්නේ කියා තිබිරිගේ සිට සුසානය කරායි මේ අපේ ගමන කියා ඉතින් එය සුබ වුණත් අසුබ වුණත් එක්තරා ඇත්තක් ඒ ප්‍රකාශය තුල අහන්නට හිතන්නට දකින්නට තියෙනවා ඒ භෞතික ගමන. උපත කියන්නේ භෞතික දෙයක්නේ. කායික උපතක්නේ. ඉන්පස්සේ ඒ උපන්න කායික වශයෙන් උපන්න ලදරුවා ඒ පුංචි බිලිඳා ටික ටික වැඩෙන මකයි. ඉතින් අප කියනවා දැන් ඉන්නේ අර බිලිඳිය බිලිඳා නොවේ දැන් ඉන්නේ ළමයි පුංචි ළමයි එතකොට මේ ගමනකේදීලා මේ ශරීරය ඒ ගමනේදී තමන් වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. මල් කැකුල පිපි මලක් බවට පත් වෙනවා. තවදුරටත් එතන මල් කැකුල නැහැ. පුංචි කලයක් ලොකු ගහක් බවට පත් වෙනවා. ඒක තමයි ගමන කියන්නේ. එහෙමනම් මේ ශරීරය යන ගමනේදී ඒ ලදරුවාගේ ශරීරය ළමයෙකුගේ ශරීරය බවට පත් වෙනවා. ළමයාගේ ශරීරය යෞවනයෙකුගේ සිරුරක් බවට පත් වෙනවා මේ ගමනේදී කවද්දපත් උනේ කොතනකදීදපත් උනේ කියන්න බෑ හැම තත්පරයකම තමන් තමන් නොවන කෙනෙකු බවට පත් වෙනවා මේ මොහොතේ ඉන්න මම මේ මොහොතේ සිටියා වූ මම නොවන ස්වභාවයකටපත් වෙනවා. මෙය හැම දෙයකටම පොදුයි. හැම වැලි කැටයකටම ගල් කැටයකටම හැම දිය බිඳුවකටම මේ સિદ્ધාන්තය පොදුයි. මේ මොහොතේ සිටින්නා වූ මේ මොහොතේ තමන්ව පෙන්눔 කරන්නා වූ ස්වභාවයෙන් පාටින් හැඩයෙන් වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් සම්පූර්ණයෙන් වෙනස් වූ අන්‍ය වූ හැඩයකට අන්‍ය වූ ප්‍රමාණයකට අන්‍ය වූ පාටකට පත් වෙනවා. මේ හැම භෞතික දෙයක්ම ඒ ඔබට සිද්ධ වෙනවා මටත් සිද්ධ වෙනවා. ඒ ධර්මතාවයෙන් ඔබත් මාත් නිදහස් වෙලා නැහැ. ඉතින් උපන්නා වූ ශරීරය අප කියනවා එතන තමයි ආරම්භය කියා. නමුත් කොතනින් පටන් ගත්තද දන්නේ ඉතින් අප උපන් දිනයක් විදිහට කියනම දවසක්. නමුත් නමුත් කල්යාණ මිත්‍රවරුනි ඒ මගේ උපන්දිනය වෙන්නට බෑ. ඒ ඔබේ උපන්දිනය වෙන්නට බෑ. ඔබ කියන පුද්ගලයා මම කියන පුද්ගලයා උපන්නේ කවදද? මමත්වයේ උපත කවදද? අන්න ඒ දිනේ හොයාගන්නට පුළුවන් නම් එදා තමයි අපේ උපන්දිනේ වන්නට ඕනේ. කවදා හරි දවසක ඒ මමත්වය මිය යනවද? කවදා හෝ දිනයක ඒ මමත්වය නැවත නූපදිනසේ නැවත හට නොගන්නාසේ වැළලී යනවද අතුරුදහන් වනවද වාෂ්ප වී යනවද අනේදා තමයි මගේ මරණය අපේ මරණය, ඔබේ මරණය. හැබැයි ඉතින් ඒ උපතයි ඒ මරණයයි ගැන අප හිතන්නේත් නෑ කතා කරන්නේත් නෑ. අප හිතන්නේ කතා කරන්නේ සාද පවත්වන්නේ සහ දුක්වන්නේ මේ ශරීරයේ උපත ගැනයි ශරීරයේ මරණය ගැනයි. ඉතින් මේ ඒ විදිහට යෞවනයේ කුවන ශරීරය ඉන්පසු තරුණ විදියටපත් වෙලා දැන් අර යෞවනයා එතන නෑ දැන් ඉන්නේ තරුණේ ඊට පස්සේ වැඩි හිටියෙක් මහලු කෙනෙක් බියපත් වුණු කෙනෙක් ශරීරය ඒවා අපි ඔක්කොම කියන්නේ ශරීරය දිහා බලලා දැන් මේ ඉන්නේ ළමෙක් කියන්නේ ශරීරය දිහා බලලා තරුණයෙකු කියන්නේත් එහෙමයි. තරුණියක් ගැන කතා කරන්නේත් ඒ වගේ. ඊළඟට වියපත්ව මහලු වුණු බව කියන්නේ කොණ්ඩේ දිහා මූණ දිහා රැලි වැටෙනු ආකාරයේ කුදූණු ආකාරය ඒ සියල්ල නිරීක්ෂණය කරලා ඉතින් මෙන්න මේ ශරීරයේ යන ගමන ගිහිල්ලා දවසක ශරීරයේ නැවත හුස්ම නොගන්නා තත්වයකටපත් වෙනවා නැවත කිසිදු ඉන්ද්‍රියක් ක්‍රියාත්මක නොවන තැනකට එනවා අප කියන අන්න මැරුණා ඒ කවුද මැරුණේ ශරීරයයි මැරුණේ එතකොට අර අප දන්නා උපතින් පටන්ගත් ශරීරය අප දන්නා මරණයකින් අහවර වෙනවා. එතකොට මේ ගමන එතන ඉවරයි. එතනින් එහාට අපි මේ ශාරීරියේ ගමන ගැන කතා කරන්නේ නැහැ. සමහර විට ශරීරය දවා හලු කරනවා නැතිනම් පොළවේ වලලා තබනවා. ඊට පස්සේ හොයන්න යන්නේ ශරීරයට මොකද උනේ කියලා හදිසි මේ පස්චාත් මරණ පරීක්ෂණ එහෙම හදිසි තියන්න උනේ නැත්තම් එච්චරයි. දැන් මේ ඒ කායික ගමන ඔය කායික ගමනට තමයි අප කියන්නේ සාමාන්‍යයෙන් ජීවිත ගමන කියලා. ඉතින් ඒ නිසායි අප උපත විපත ගැන කතා කරනකොට කය උපන් දිනයයි, කය මිය ගිය දිනයයි මේ දෙකට ලොකු තැනක් දෙන්නේ. කල්යාණ මිත්‍රවරුනි ශරීරය කියන්නේ ඔබෙන් සුළු කොටසක් පමණයි. ශරීරය කියන්නේ සමස්ත ඔබ විය නොහැකි. ඒ සමස්ත මම ශරීරය වන්නට බෑ. මගෙන් පුංචි කෑල්ලක් විතරයි ශරීරය කියන්නේ. දැන් එහෙම බැලුවොත් මේ මම ශරීරයම නෙමෙයි දැන් ශරීරයේ කොහොමත් ඔය ස්වභාවික විපර්යාසයන්ටපත් වෙනවා. ඒ විදිහට ඉන්න හම්බුණොත් අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් 100ක් ඔය කියපු ඒ ඒ විවිධ අවස්ථාවලට යනවාමයි. ඒ කියන්නේ උපන්න හැටියට අවුරුදු 5ක් 10ක් කවුරුවත් ඉන්නේ නැහැ. එහෙම නවත්ත ගන්න බෑ ඒ ශරීරය අච්චෝක දාලා හිර කරලා ශරීරය කොහොමත් ওই ගමන යනවමයි. ඒ තිබිරි ගෙයින් පටන්ගෙන සුසානය කරා මේ ශරීරය යනවමයි. ඒක කාටවත් නවත්තන්න අමාරුයි. ඕන්නම් ටික කාලයක් ප්‍රමාද කරන්න පුළුවන්. ඒ වගේම සමහර ඇත්තෝ ඒක ඉක්මන් කරගන්නවා. ඉතින් ඉක්මන් කරත් ප්‍රමාද වුණත් ලොකු කාල පරස්සයක් නෙමෙයි ඔය අවුරුදු 100කට එහා මෙහා වෙන්න තමයි ඉතින් ඒ කාලය තුල මේ ශරීරයේ ගමන ඉවර වෙනවා. අය නැවත කවදාවත් සංසාරේ කල්යාණ මිත්‍රවරුනි මේ විදිහේ ශරීරයකින් ඔබ හෝ මා නැවත ගමනක් යන්නේ නැහැ. මේ පළමු අවස්ථාව සහ අවසාන අවස්ථාව හැබැයි මගේ ගමන ඉවර වෙනවද? එහෙම මහයියාවෙන් හරි වෙන කොහේ හරි සුසාන භූමියකින් හරි සොහොන් කොතකින් හරි සොහොන් බිමකින් හරි ආදාහනාගාරයකින් හරි අවසාන වෙනවද මගේ ගමන එහෙම පුළුවන් ද නවත්තන්න ඉවර කරන්න එහෙමනම් මේ මම යන ගමනක් තියෙනවා. අන්න ඒ ගමන කුමක්ද කියා අප හොයා බැලිය යුතු වෙනවා. ඉතින් මේ භාවනාවේදී භාවනාවේදී කල්යාණ මිත්‍රවරුනි අපින් කෙරෙන කල යුතු එක් කාර්යයක් තමයි මේ මගේ ගමන කුමක්ද? අන්න ඒ මගේ ගමනට අවධානය යොමු කිරීම. ඉතින් කවුද මේ යන්නේ? කාටද යන්න ඕනේ? කොහාටද යන්නේ? සහ මොනවා හොයාගෙනද යන්නේ? මෙන්න ප්‍රශ්න පිළිතුරු සොයාගත යුතු දැන් මේ මේ ජීවිත ගමනේදී ඔබත් මාත් පැමිණි තැනක් තියෙනවා අද වෙනකොට ආපු තැනක් තියෙනවා දැන් මෙතෙන්ට කොහොමද ආවේ කවුරු හරි එක්කවද එහෙම නැතිනම් ඕපපාතිකව එක්වරම පහළ වුණාද නැතිනම් ටිකෙන් ටික ටිකෙන් ටික සිටිවිල්ලෙන් සිටිවිල්ල චේතනාවෙන් චේතනාව නොදැනුවත්වම වගේ අද ඔබ සිටින තැනට අද මා සිටින තැනට ඔබත් මාත් පැමිණියාද සමහර විට මේ වර්තමානයේ වර්තමානයේ කියන්නේ මේ මෙතනම නෙමෙයි නමුත් මේ සමස්තයක් විදිහට කතා කරනකොට අප අද ගත කරන ජීවිතේ ගත කරන ආකාරය අදාපට කරන්න වෙලා තියෙන දේවල් අදාපට ඉටු කරන්නට සිද්ධ වෙලා තියෙන යුතුයකම් සහ වගකීම් දැන් ඔය සියල්ල එක්ක බැලුවොත් මේවා කිරීමේ අවශ්‍යතාවයක් අපට තිබුණද මේ අද ඔබත් මාත් ඉන්න තත්වයට ඒමේ අද ඔබත් මාත් කරන දේවල් කිරීමේ ඕනෑකමකින්ද පුංචි කාලේ ඉඳලා දවසින් දවස පෙරම් පුරා පෙරම් පුරා මෙතනට ආවේ. එහෙමද? එහෙම ලොකු සැලැස්මක් හදාගෙන 2007 ඔක්තෝබර් වෙනකොට මේ විදිහට මම ඉන්නවා. මෙතන ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් ඉන්නවා. මේ දේවල් තමයි කරන්නේ. ඒ බඳු සැලැස්මකට අනුව පැමිණි ගමනක්ද බොහෝ විට නැගෙන අඳෝනාවක් චෝදනාවක් සහ මැසිවිල්ලක් තමයි කල්යාණ මිත්‍රවරුනි හැමෝගෙම්ම නැගෙන මේ බවක් දන්නවනම් මෙහෙම වෙන බව දන්නවනම් මීට කලින් අපි මේ ජීවිතේ තෝරගන්නේ නැහැ. එක්ක මේ රස්සාව තෝරගන්නේ, නැතිනම් මේ පලාත තෝරගන්නේ, මෙතන ගෙයක් හදාගන්නේ, මේ වාහනේ ගන්නෙ නැහැ. මේ විවාහය කරගන්නේ දැන් මේ මේක තමයි ඇත්ත తত্ত্বය. අද හිතෙනවා අපට අතීතේ වැරැද්දක් වුණා. අතීතේ අපේ අපගත්ත තීරණයක් වැරදි. දැන් පහු වෙලා වැඩි ඒක නිවැරදි කරන්න. එතකොට මේ අතපසු වීම කල්යාණ මිත්‍රවරුනි අප දැන් හිතනවා එක වැරද්දක් ඒ වැරද්දේ ප්‍රතිඵල තමයි මේ විඳින්නේ. එතකොට මෙහෙම ප්‍රතිඵල මෙහෙම ආදීනව විඳින්නට වෙන බව එදා දැනගෙන හිටියනම් මා මේ තෝරා ගැනීම කරන්නේ මා වෙන රස්සාවක් කරනවා වෙන විශේෂ ධාරාවක් හදාරනවා වෙන විවාහයක් කරගන්නවා වෙන පලාතක ජීවත් වෙනවා වෙන රටකට යනවා මොනවා හරි ද මේක තමයි ඇත්ත తත්වය එතකොට මේ එහෙමනම් මේ අද ඔබත් මාත් ඉන්න තැනට ඔබත් මාත් ආවේ ඔබටත් මටත් ඕනෙ හින්දා නෙමෙයි වගේ පේන්නේ හරියට මේ කවුරු හරි බලෙන් එක්කාවා වගේ. රවත්තල එක්කාවා වගේ තේින්නේ දැන්. දහසකොත් එකක් පොරොන්දු දී වරප්‍රසාද තිලින කරන බව හඟවා අපව මෙතෙන්ට කවුරු හරි දක්කගෙන ආවා වගේ තමයි පේන්නේ දැන්. අද ඉන්න තැනට. ඒ නිසායි අප හැම මොහොතකම පසුතැවිලි වෙන්නේ අතීතය ගැන පසුතැවිලි වෙන්නේ අපම ගත්ත තීරණ ගැන පසුතැවිලි වෙන්නේ මේක හැම වයසකම තියෙනවා සමහර විට අප හරි තීරණයක් ගත්තා කියලා සතුට වෙනවා නමුත් ඒ සතුට තියෙන්නේ බොහොම ටික වෙලාවයි එයින් ප්‍රශ්න පැන නගිනකොට අ르බුද පැන නගිනකොට ගැටලු වෙනකොට අපහසුතාව වෙනකොට එතන අපරාධ හැමදේ ඇඳුමක් ගත්තත් ඒ වගේනේ දහ පැත්තකින් බලලා ඇඳුමක් තෝරගන්නවා. සාප්පු 20කට 30කට ගිහිල්ලා. ඉතින් සාප්පු 20ක 30කින් බලන්න පුළුවන් මොස්තර විලාසිතා සිය ගානකින් එකක් තෝරගන්නවා කියන්නේ එය විශිෂ්ටතම ඇඳුම වෙන්නට ඕනේ. අගනාම ඇඳුම වෙන්නට ඕනේ. නමුත් ඒ සතුට තියෙනවද? ටික දවසයි එනකොටම හිතන අපරාධ මේක තව එකක් ගන්න තිබ්බා. අනිත් ඇඳුම ගන්න තිබ්බනේ. ඒතර කවුද මේ ඇඳුම ගත්තේ? දැන් Taman නෙමෙයි වගේ. ওই සිටිවිල්ලත් එක්ක බලන්න අපරාධ මේක ගත්තා. අපරාධ මේක අඳින්න උනේ මට. ඒතර මේ ඇඳුම තෝරලා තියන්නේ කවුද? අපරාධ මං රැවටුනේ. ඒතර කවුරු හරි මාව රවට්ටලා තියෙනවා. නොදැනුවත්වම වගේ තමයි අපි මේ ජීවිත ගමනේ එන්නේ. කල්යාණ මිත්‍රයෝන් ඒ නිසා මේ මම යන ගමනට අර ශරීරය යන ගමනටම නෙමෙයි මම යන ගමනට මූලික වශයෙන් වග කියන්නට ඕනේ ඒ නොදැනුවත්කමයි අවිද්‍යාව කියලා කියන්නේ ඒකට තමයි. එතකොට එක පැත්තකින් අවිද්‍යාවෙන් යන ගමනක්, දන්නේ නැතුව යන ගමනක්, රැවටෙමින් රැවටෙමින් සහ නැවතත් රැවටෙමින් යන ගමනක තමයි මම යෙදී සිටින්නේ. ඒ නිසා තමයි අප දන්නේ නැත්තේ. කොහොමද මෙතෙන්ට ආවේ සහ මේ යන විදිහට කොහෙන්ද මේ ගමන කෙලවර වෙන්නේ? අප දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? මේක යන්නේ දන්නා භාවය නෙමෙයි නොදන්නා භාවයයි. අවිද්‍යාවයි. කලවරේ යන ගමන අවිද්‍යා අන්ධකාරයෙන් යන ගමන. ඉතින් කලවරේ කොහේ යනවද? කොතෙන්ද ආවේ? කොතනද හිටියේ? සහ තම යන්නට කොපමණ දුරක් තියෙනවද? කවුද දන්නේ? ඉතින් මේ එක්තරා විදියක මහා රැවටුමක්. මේ අවිද්‍යාවට කියනවා මහා වංචාව කියලා. ඒතර මේක වංචාවක්. මේ ජීවිත ගමන මම කියන ගමන කල්යාණ මිත්‍රරුනි මහා වංචාකාරී ගමනක් වංචාවකට අහු වෙලා යන්නේ දහසකුත් එකක් පොරොන්දු ලැබෙන දේවල් පිළිබඳ ලස්සන චිත්‍රමවා පෙන්නලා හැම තීරණයක්ම ගන්න කලින් බලන්න ඇඳුමක් මිලේට ගන්නද පාවහන් යුගලක් මිලේට ගන්නද ගමනක් කියන්නේ කෙනෙක් මුණ ගැහෙන්න, විවාහ වෙන්න, රැකියාවකට ඔය හැම දෙයක් පිළිබඳවම තීරණය කරන්නට කලින් ඒ පිළිබඳ අපේ හිතේ මැවුනා ලස්සන චිත්‍රයක්. ඔය හැම දෙයක් ගැනම හරි ලස්සන චිත්‍ර. එයින් ලැබෙන වරප්‍රසාද, දීමනා, සතුට, සැප ඒ සියල්ල පිළිබඳ මේ කවුද මේවා තියනවා කියලා කිව්වේ? අපටමයි හිතෙන්නේ. එතකොට මේ අවිද්‍යාව නිසා රැවටෙනවා. අර පෙන්නන ලස්සන චිත්‍රවලට අපේ හිතේ ඇති වෙන ආසාවක්. ඒ පොරොන්දු වලට අප ගිජු වෙනවා. එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි රැවටෙනවා, දෙක ගිජු වෙනවා, කෑදර වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ගමන යන්නේ මේ රෝද දෙක උඩයි මේ තීලි දෙක උඩයි මොකද්ද තීලි දෙක අවිද්‍යාව සහ තණ්හාව මෙන්න මේ තීලි දෙක උඩ මම නැමැති වාහනේ නොදන්නා මූලයක සිට නොදන්නා ගමනාන්තයක් කරා යනවා හොඳට බලන්න හොඳට මෙනෙහි කරලා බලන්න මිත්‍රවරුනි අවිද්‍යාව සහ තණ්හාව පිළිබඳ අප ගන්න හැම තීරණයකම ওই ලක්ෂණ දෙක තියෙනවා ආශාවෙන් තොරව අප කිසි දෙයක් කරන්නේ නැහැ කිසිම දෙයක් කරන්නේ ආශාවෙන් තොරව. ඒතර අප යන හැම ගමනක්ම යන්නට කලින් ඒ ගමන පිළිබඳ ආශාවක් හිතේ ඇති වෙනවා. එහෙම ආශාවකින් තොරව කිසිම ගමනක් යන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ ආශාවකින් තොරව. ඒ අපි කියන අකමැත්තෙන් තමයි මම ඒ දේ කරේ අකමැත්තෙන් තමයි ඒ ගමන ගියේ අකමැති වෙන්න ඇති. නමුත් අවසානයේ කැමති වෙනවා. ඒතර චේතනාවකින් තොරව කිසිදු වචනයක් හෝ ක්‍රියාවක් ඔබත් මාත් කරන්නේ නැහැ. ඒ දේ කරන්නට ඕනෑයි කියන චේතනාවෙන් තොරව. හොඳට බලන්න මෙනෙහි කරලා. ඔබ මිලේට ගත්ත හැම ඇඳුමක්ම මිලේට ගත්තේ ඒ දේ මිලේට ගන්න ඕනේ නිසා. ඕනෙකම ආපු නිසා. ඒ තීරණය ගත්ත නිසා. දැන් එතෙන්දී අන්න ආශාව එතකොට ඇයි මෙලයට එනත් එතකොට ඇයි ආශාව කිව්වා මේක හොඳයි මේක ලස්සනයි මේකෙන් සැප ලැබෙනවා දහසකුත් එකක් පොරොන්දු දුන්නා ආශාව ඒවට රැවටුණා අවිද්‍යාව ඉතින් මේ ආශාවයි අවිද්‍යාවයි දෙන්නා එකතු වෙලා ඔබත් මාත් රවටවමින් සහ ඔබත් මාත් ඊටාම කෑදරයන් බවට පත් කරමින් ගිජු පුද්ගලයන් බවට පත් කරමින් අපව දක්කගෙන යනවා. කොහාට දක්කගෙන යනවද කියලා අපම දන්නේ. මේ දෙන්න එකතු වෙලා කල්යාණ මිත්‍රවරුනි අපට සිහින පෙන්නනවා. දැන් හැම මොහොතකම අපේ හිතේ හීනයක් තියෙනවා හැබෑ කරගන්නට පෙරම් පුරනවා. ගැඹුරින් මෙනෙහි කරලා බලන්න සිහිනයක් නැති මොහොතක් තියෙනවද කියා සිහිනයක් කියන්නේ ආශාවක් හැබෑ කරගත යුතු ඉටු කරගත යුතු සපුරාගත යුතු සපයාගත යුතු ආශාවක් හැම මොහොතකම ඔබේ මගේ මනසේ දිදුලනවා දැල් වෙනවා එහෙම නැති මොහොතක් තියනවද බලන්න ඔය ආශාව කියලා කියන්නේ යමක් පස්සේ දුවන ස්වභාවයම නෙමෙයි හැම මොහොතකම හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. මොනවා හරි දෙයක් ගැන, අවුව ගැන, වැස්ස ගැන, දැන් වැස්ස පායයි, දැන් අවුව පායයි. අහවල් කෙනා දැන් එයි තේ එකක් බොන්න ඕනේ වතුර ටිකක් බොන්න ඕනේ ටිකක් කාන්ති වෙන්නට ඕනේ මේ හැම මොහොතකම මේ ආශාව තියෙනවා ඉතින් හිතේ ආශාවක් තියෙනවා කියන්නේ නිකම් ආශාවක් ඇවිල්ලා යන්නේ ආශාවක් හිතට ආසැනින්ම කල්යාණ මිත්‍රවරුනි ඒ ආශාව ඉෂ්ට කරගන්නට සැලසුමක් හදනවා කොහොමද මේ ආශාව ඉෂ්ට කරගන්නේ නිකම්ම මේ චින්තාමානික්කයකින් නැත්තම් ඔය කප්පුකකින් වගේ සිතන සිතන දේ පහළ වෙන ස්වභාවයක් නැහැනේ. ඒක ඒ දේ අපේ හිතේ ඇති වෙන ආශාව ඉෂ්ට කරගන්නට සැලසුමක් ඕනේ. එතකොට මේ ආශාව ආසැනින්ම හිතට කිසියම් දෙයක් ගැන කිසියම් කෙනෙකු ගැන කිසියම් තනතුරක් ගැන ගමනක් ගැන කවර හෝ දෙයක් ගැන ආශාවක් හිතේ ජනිත වූ සැනින්ම ඒ ආශාව ඉෂ්ට කරගන්නට මං පෙත් හොයනවා. කොහොමද ඉෂ්ට කරගන්නේ? සැලසුම් හදන. ඒක තමයි හීනයක් කියන්නේ. එතකොට ඔය දීනේ ඇතුලේ තමයි අප හැම මොහොතකම ඉන්නේ. මේ ආශාවක් හැබෑ කර ගැනීමේ සිහිනය තුල ඉන්නේ. ඉතින් ඒ සිහින වෙනස් වෙනවා. මොහොතින් මොහොත අලුත් අලුත් හීනයක්. ඒ ආසාව සමහර විට ඉෂ්ට වෙනවා සමහර විට ඉෂ්ට වෙන්නේ එතනම ඒ සීනය හරියට අර සබන් බෝලයක් වගේ පුපුරා යනවා. ඉතින් දුකයි. දුකයි කියා නවත්තනවද නැහැ. අලුත් සබන් බෝලයක් නැවත අප ආසාවේ හුස්මෙන් පුම්බනවා. මෙය යාන්ත්‍රිකව වෙන දෙයක්. හිතාමතා නෙමෙයි යාන්ත්‍රිකව වෙනවා. ඉරියව් වෙනස් කිරීම පිළිබඳ ආස්ථාව තියෙනවා අපි ඒකට සැලසුම් හොයනවා හැම දෙයක් ගැනම ඒ සරල දෙයින් පටන්ගෙන ඊටාම සංකීර්ණ ජීවිතේ හැම අරමුණක් ගැනම ඔය විදිහට අප හීන දකිනවා එතකොට මේ හීනයක් ඇතුලේ තමයි ඔබත් මාත් හැම මොහොතකම වගේ ඉන්නේ හීනයක් ඇතුලේ දැන් මේ හීනයක් දකිමින් සහ ඒ හීනේ හැබෑ කරගන්නට පෙරම් පුරමි. එහෙම නෙවෙයිද කියලා මෙනෙහි කරලා බලන්න. දැන් ඔය විදිහට හීන දකින්නේ නින්දෙදී. දැන් නින්දෙදීනි හීන දකින්නේ. එතකොට මේ හැම මොහොතකම අප ආසාවේ සිහිනයක් දකිමින් නම් ඉන්නේ. ඒ කියන්නේ හැම මොහොතකම අප ඉන්නේ නින්දක. භෞතික වශයෙන් මේ ශරීරය ඇහැරගෙන හිටියත් නිදාගෙන හිටියත් ඒ ශරීරය ඇහැරගෙන දින්නේ නිදාගෙන දින්නේ කියන එක ප්‍රශ්නයක් නෑ. අර මමත්වයට ආශාවේ හීනය දකින්නට මක් නිසාද එයා හැමදේම නිදාගෙන ඉන්නේ. ඒ නිින්දට තමයි කියන්නේ අවිද්‍යාව කියා. එතකොට මේ නොදැනුවත්කම නැමැති නිින්දේ සිටින ආශාවේ සිහිනය දකින තනත්තාට තමයි මම කියලා කියන්නේ. මේ මම පිළිබඳ දහම දෙන ඊටාම රමණීය වූ අර්ථකතනය තමයි එය. අවිද්‍යා නින්ද තුල සිටිමින් ආශාවේ සිහින දකින්න තැනැත්තා. එතකොට මේ හීන හැබෑවීමත් ඒ අවිද්‍යා නින්ද තුලමයි වෙන්නේ. එකෙන් ඇහැරලා නෙමෙයි අවිද්‍යා නින්ද තුලමයි. ඒ හීන හැබෑ වෙනකොට සතුටු වීමත් හීන හැබැයි නොවන විට දුක් වීමත් මේ දෙකම සිද්ධ වෙන්නේ ඒ අවිද්‍යා නින්ද තුලමයි අවිදු අඳුර තුලමයි සිහිනෙන් සිහිනයට කල්යාණ මිත්‍රවරුනි මම ගමන් කරනවා මේ මගේ ගමන ශරීරයේ ගමන නෙමෙයි මේ මමත්වයේ ගමන මම කියන දෙෙහි ගමන සිද්ධ වෙන්නේ සිහිනෙන් සිහිනයට ස්වප්නෙන් ස්වප්නයට වෙන කොහාටවත් නෙමෙයි ඔය ශරීරයේ ගමන තමයි අපිට හරියට කියන්න පුළුවන් තැනක් ගැන මේ වෙලාවේ මේ ශරීරයේ තියෙන්නේ මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ධර්මශාලාව තුල මීට පැයකට විතර කලින් මේ ශරීරයේ තිබ්බේ කොතනද? වෙන තැනක. තව පැයකට විතර පස්සේ මෙතන නැහැ. ඒ ඒ ශරීරය මගේ ගමන නෙමෙයි, මම ඉන්න තැන නෙමෙයි. මම ඉන්නේ කොතනද කියන එක ඒක හොයාගන්න ලේසි නෑ. ශරීරයේ ඉන්න තැන හොයාගන්න ලේසි. ඕන කෙනෙකුට පුළුවන් හොයාගන්න. හැබැයි මම ඉන්න තැන අනිත් තැනට හොයන්න කොහොමත් බෑ. Tamanටත් හොයාගන්න එක එපමණ ලිහිසි දෙයක් නෙමේ. කොහේද මම ඉන්නේ? මම ඉන්නේ මේ මොහොතේ දකින සිහිනේ තුලයි. වෙන කොහේවත් නෙමේ. මේ ඇඟේ මේ මේ සම් ඉවත් කරලා මස් ඉවත් කරලා ඊළඟට ආස්ති ඇට මිදුළු එක එකක් හාරලා බලලා මම හොයාගන්න බෑ. ඒ කොහේවත් මම නැහැ. එහෙම මම හොයන්න හදපු අය හිටිය. හැබැයි මොනවත් දැක්කේ නැහැ. ඒ නිසා යත්තුකව මම කියලා දෙයක් නැහැ. ඒ මේ ශරීරයේ කොතනවත් මම නැහැනේ. ඉතින් කවුද කිව්වේ ශරීරයේ මම ඉන්නවා කියලා? මම කියන්නේ දකින සිහිනයකට. නැතිනම් සිහින දකින කෙනාට අවිද්‍යා නින්ද තුල ආශාවේ සිහින දකින්නේ කවුද? අන්න එයාට තමයි මම කියලා කියන්නේ. එතකොට මම හොයාගන්න තියෙන හොඳම ක්‍රමය කල්යාණ මිත්‍ර. සරලම ක්‍රමය සහ ඍජුම ක්‍රමය. නොවරදින ක්‍රමේ නම් බලන්න මේ මොහොතේ කවර වූ ආස්ථාවකද මා සිටින්නේ. මොකද්ද මේ වෙලාවේ හිතේ තියෙන ආශාව? මොනවා ඉෂ්ට කරගන්නටද? මොනවා ලබා ගන්නටද? කොහේ යන්නටද? කවුරු මුණ ගැහෙන්නටද? කුමක් කියවන්නටද? ඒ සඳහා මොනවද ගන්නා සැලසුම්? කොහොමද ඒකට ආරම්භින්නේ? කවර ආකාර වූ සීනයක්ද නිර්මාණය කරගෙන තියෙන්නේ? ඒ ආස්ථාව සැබෑ කරගන්නට. අන්න ඒ ආස්ථාවෙන් සිහින දකින්න කෙනාට තමයි මම කියන්නේ. එතකොට ඒ මම ඉපදුනේ කවද්ද? ඒ ආශාවත් එක්ක. ඒ හීනයත් එක්ක හීන දකින්න තැනත්තත් උපදිනවා. ඊට කලින් නෙමෙයි. ඊට පස්සෙත් නෙමෙයි. හැම ආශාවක් පාසාම හැම සීනයක් පාසාම සිහින දකින්න තැනත්තා උපදිනවා. හැම සිහිනයකින්ම අනතුරුව ඒ සිහිනයේ දුටු තැනත්තා නෑ. දැන් ඉන්නේ අලුත් සිහිනයක්, අලුත් සිහිනයක් දකින කෙනෙක්. එතකොට සිහිනයෙන් සිහිනයට, ස්වප්නයෙන් සත්මේට යන දීර්ඝ වූ සංචාරකයකට තමයි මම කියා කියන්නේ. ඒක කෙටි ගමනක් නෙමෙයි. ඒක දීර්ඝ ගමනක්. කතරම් පැරණිද තණ්හාව? කාට හරි කියන්න පුළුවන්ද මේ තණ්හාව කොපමණ පැරණිද කියලා? ඒ ඒ කතරම් අපහසු දේ ගැන කතා කරන්න ඊටත් වඩා අපහසුයි මේ අවිද්‍යා නිින්ද. කතරම් දීර්ඝ ඉතිහාසයක් සහිතද කියන්නේ. කවද්ද මේ නිින්දට අප වැටුනේ? මීට කලින් අවදි වෙලා ඉඳලා නිදාගත්තද නැත්නම් ආරම්භයේ පටන්ම අප සිටියේ නින්දකද ඉතින් මේ නොදන්නා දීර්ඝ ඉතිහාසයක් සහිත මේ අවිද්‍යා නින්ද තුල අනන්ත වූ සිහින දකින්නෙකු සිහින දුටු කෙනෙකු ඒ දුටු සිහින වලින් ඇබිත්තැයි සියයට එකක් දශම එකක් විතර හැබෑ කරගත්ත කෙනෙකු. හැබෑ කරගෙන සතුටු වූ කෙනෙකු. සහ හැබෑ කරගන්නට නොහැකිව අපහසුව බැරිව අනන්ත වූ සිහින කඩාගෙන වැටෙනවා දැක හැඬූ කෙනෙකුට තමයි දුක් වූ කෙනෙකුට තමයි සන්තාපයටපත් වූ කෙනෙකුට තමයි මම කියා කියන්නේ. ඒ මම ආපහු හැරිලා බලලා දුක් වෙනවා අපරාධෙ මෙහෙම හීනයක් හදාගත්තේ. ඔහොම නෙමෙයිනේ මේ හීනේ හදාගන්න තිබ්බේ. එක වැරදීමක්. මම මේ හදාගෙන තියෙන්නේ වැරදි හීනයක්. කල්යාණ මිත්‍රවරුනි හීන හීනමයි. හරි හීන වැරදි හීන කියලා හීන දෙවර්ගයක් නැහැ. කොයි හීනෙත් හීනයක්මයි. හැම හීනයක්ම ස්වප්නයක්. හැම ස්වප්නයක්ම නින්දක සිටින කෙනෙකුට විතරක් පෙනෙන මායාවක්. ඒක මායාවක්. යථාර්ථයක් නෙමෙයි. අන්න ඒ මායාව මායාවස්සේ අඳුනා ගැනීමයි කළ යුත්තේ. වෙන මොනවත් නෙමෙයි. කාටද පුළුවන් මායාවක් නැති කරන්න? කාටද පුළුවන් බොරුවක් නැති කරන්න? බොරුවක් එක්ක සටන් කරන්නේ. ඒ කල නැහැ දෙයක්. අවශ්‍ය වෙන්නේ බොරුව බොරුව විදිහට දැන ගැනීමයි. 아무තු ඇත්තක් මෙතන නැහැ දැනගන්න. බොරුව බොරුවසේ දැකීම තමයි ඇත්ත දැකීම කියන්නේ. හීනය හීනයක්සේ දකින්න. මේ හීනය ඇතුලේ 아무තු යථාර්ථයක් නැහැ දකින්න. මොකද්ද හීනයක් ඇතුලේ තියෙන යථාර්ථය? කවුරු හරි හොයන්න උත්සාහ කළොත් ඊනයක් ඇතුළේ තියෙන යථාර්ථය කුමක්ද කියා කිසිවක් මුණ ගැහෙන්නේ නැහැ. සබම් බෝලයක් ඇතුළේ තියෙන යථාර්ථය මොකද්ද කියලා බලන්න ගියොත් කිසිවක් හම්බ වෙන්නේ නැහැ. හිස් භාවයක් මිස. ඒ වගේ ඔය අපසතුව තියෙන අප දකින අප නිර්මාණය කරගන්න ඕනෑම ආශාවේ සිහිනයක් විග්‍රහ කර බලන්න කිසිවක් හමු වෙන්නේ නැහැ. අවසානයේ බලාපොරොත්තු කඩවීමක් හිස් භාවයක් මිසක් ඒ ආසාව ඉෂ්ට වුණත් නැතත් කඩ වුණාට පස්සේ අපරාධ කියලා හිතන එක නෙමෙයි ඉෂ්ට වුණත් ලොකු ආසාවක් ඉෂ්ට කරගෙන ගත් වියදම් කරලා හුඟක් මහන්සි වෙලා තරඟ කරලා Tamanගෙම හිතවත් අය අමනාප කරගෙන මහා ආසාවක් සම්පූර්ණ කරගෙන සතුටු වෙලා උද්දාමයටපත් වෙලා ටික දවසකට පස්සේ හිතෙන්නේ නැද්ද මොකද්ද මේකෙන් මට ලැබුණේ මේකටද මා මෙපමණ වෙහිසුනේ හිතුව තරම් මේක සැප නැහැ ඉතින් මේක තමයි ඇත්ත මේ හීනයක් ඇතුලේ සාරයක් නැහැ සතුටක් තියෙන්න පුළුවන් හීනයකින් දුකක් විඳින්නත් පුළුවන් හීනයකින් හැබැයි හරයක් නැහැ සතුට නෙමේ වැදගත්. අසතුටක් නෙමේ වැදගත්. මේක නිස්සාරයි. හීනයක් තුල සාරයක් නැහැ. අරටුවක් නැහැ. හරයක් නැහැ. එතකොට ඔබත් මාත් දකින හැම හීනයක්ම කල්යාණ මිත්‍රවරුනි හරසුන් හීන අරුත්සුන් හීන නිස්සාර හීන අතර මේ නිස්සාර හීනයකට තමයි මම කියලා කියන්නේ මේ හරවත් දෙයකට නෙමෙයි නිසා බුදුදහමේ මම කියන එක විග්‍රහ කරන්නේ නිස්සාර දෙයක් විදිහට. නිස්සාර දෙයක්, හරයක් නැති දෙයක්, හිස් දෙයක්. එතකොට මෙතන කරන්න තියෙන්නේ මොකද්ද? හීන දකින්න බව දැනගන්න. මුලින්ම කරන්න තියෙන්නේ ඒකයි. ඒතර හීන දකින බව දැනගන්නට නම් මොකද්ද කරන්නට ඕනේ? අවදි වෙන්නට ඕනේ. හීනයක් දකිමින් නිදාගෙන හීන දකින්නවා කියලා දැනගන්න එක ලේසි නෑ. ඒ නිසා භාවනාව කියන්නේ මේ දකින ජීවිත හීනයට අවදි වෙන එක. මේ මම නැමැති හීනයට අවදි වෙන්නේ. එතන අවදි වෙන්නේ කවුද? අන්න අවදි වෙන කෙනාට තමයි සිහිය කියලා කියන්නේ. සතිය කියලා කියන්නේ. ඒතර මේ සතිය කිසියම් මොහතක උපදිනවද? දැන් ඔන්න අපි ශරීරයේ උපත ගැන කතා කරා. ඊළඟට මමත්වයේ උපදින හැටි කතා කරා. අවිද්‍යා නින්ද තුල ආශාවකින් හීනයක් හදා ගන්නවද? එතන තමයි මම උපදින්නේ. එතන උත්පත්ති දෙකක් ගැන කතා කරා. දැන් මෙන්න තුන්වෙනි උත්පත්තිය සතියේ උපත, සීයේ උපත, සිහි නුවණේ උපත, සිහි බුද්ධියේ උපත, ප්‍රඥාවේ උපත. ඒතර කිසියම් මොහතක සිහිය උපදිනවද? සතිය ඇති වෙනවද? අන්න අවදි වෙන්නට පටන් ගන්නවා. දැන් අවදි වූ තැනැත්තෙක උපදින්නට පටන් ගන්නවා. දැන් මෙතෙක් කාලයක් හිටියේ නිදාගෙන හිටිය කෙනෙක්. එතකොට එයා නෙමෙයි මේ හැරෙන්නේ. නිදාගෙන හිටිය එක්කෙන හැරෙනවා නෙමෙයි. ඒතකොට නිින්දක් තියෙනවා මෙතන. නිින්දක් තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒකට තමයි සංසාරේ කියන්නේ. දැන් අවදි වෙන ක්‍රියාවලියක් වෙනවා. සිහියෙන් සිහිය සිහිය පටන් ගන්නවා. එතකොට භවනානි යෝගියා කියලා කියනවා නම් කියන්නේ ඔය සිහියෙන් උපන්න කෙනෙකුට කිසියම් මොහතක సంతානයේ සිහිය උපදිනවද? කිසියම් මොහතක සිතේ සතිය හටගන්නවද? අන්න ඒ මොහොතේ තමයි භවනානුයෝගියා උපදින්නේ. වෙන කොහෙවදවත් නෙමෙයි වෙන කිසිම ක්‍රමයකින් නෙමෙයි දැන් මෙතන අවදි වීමේ ක්‍රියාවලියක් පටන් ගත්තා එතකොට කිසියම් දුරකට අවදි වෙනවද ඒ ප්‍රමාණයට අර හීන හීන බව පේනවා මෙතෙක් කාලයක් දුටුවේ හීන කියලා පේනවා. දැන් දකිමින් සිටින්නෙත් හීන කියන එක පේනවා. සම්පූර්ණයෙන් අවදි වෙලා නැත්තම් බලන්න ওই හීන එහෙම දැකලා බාගෙට හැරුණහම යාන්තම් හිතේ කොනක තියෙනවා මේක හීනයක් කියලා. හැබැයි ඒකම අර බාගෙට නිදි නිසා නැවතත් ඒක ඇත්ත වෙනවා. ඒත් මේ භාවනා කරමින් යන අවධිය තුල කල්යාණ මිත්‍රෝරණි ඔබත් මාත් ඉන්නේ මෙන්න මේ දෝලණේ. විතක අපි දෝලණය වෙනවා අවදි වෙන පැත්තට, සිහිය ඇති වෙන පැත්තට. එතකොට හිතෙනවා මොකද්ද මේ මගේ අර්ථය? කිසි තේරුමක් නැහැ. හැබැයි එතන වැඩි වෙලාවක් ඉන්න ආපහු අර ਬਾගෙට නිදි ਬਾගෙට අවදි වෙන තත්වේ නිසා ආපහු යනවා අවිද්‍යානින්ද පැත්තට. ගියාම හීනයක් තබෝ මේව නැතුව කොහොමද? ඉතින් ওই දෙක අතර දෝලණය නේ. ඒක සාමාන්‍යයි. මේක සාමාන්‍යයි. ඉතින් වඩවඩාත් කෙනෙකු අවදි වෙන්නට උත්සාහ කරනවා. ඒ කියන්නේ වඩවඩාත් සිහියෙන් ඉන්නට බෑ යම් කරනවා නම් අන්න අවදි වූ තැනැත්තෙකු උපදින්නට ඉඩ තියෙනවා. ඉතින් ඒ අවදිමත් භාවය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම සම්පූර්ණ වෙලා පූර්ණ අවදිමත් භාවය ඇති වුනහම ආයේ නැවත කවදාවත් හීන හදාගන්නේ නැහැ. කිසිම හීනයකට රවට්ටන්නට බැරි තත්වයකටපත් වෙනවා. ඒකට තමයි බුද්ධ ස්වභාවය කියලා කියන්නේ. බුද්ධ කියන වචනේ පැහැදිලි අර්ථයක් තමයි අවදි වූ තැනැත්තා කියන එක. සිහින නොදකින කෙනා ඒ නිසා කියනවා රහතන් වහන්සේලා හීන දකින්නේ නැහැ කියලා. නිදාගෙන හිටියත් හීන දකින්නේ. අප අවදියෙන් හිටියත් හීන දකිනවා. මත් නිසාද අප ඉන්නේ අවිද්‍යා නින්දක ආශාවෙන් ඒ සිහිනවලට ආශාවෙන් සැලසුම් කරමින් සිටින නිසා ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි උත්සාහ කළ යුත්තේ මෙනිස්සාර වූ හීනවලට රැවටිලා ගිටු වෙලා සිහිනෙන් සිහිනේට සංක්‍රමණය වෙමින් අනන්ත වූ සිහින හරහා සිහින ලෝකයක පාව යන මේ සාංසාරික ගමන නිමා කරන්නට නම් යායුතු ගමනක් තියෙනවා. ඒකත් ගමනක්. සිහිය ඇති කර ගැනීමේ ගමන. අවදි වීමේ ගමන. ඉතින් සමහර විට එක මොහොතකින් කෙනෙකු අවදි වෙන්නත් පුළුවන්. එක මොහොතකින් පූර්ණ සතිය ඇති වෙන්නත් පුළුවන්. නැතිනම් ටික ටික හිමීට හිමීට හැරෙන්නත් පුළුවන්. ඇහැරෙන්න පටන් ගත්ත කෙනෙකු බවට පත් වෙන්න. එයයි අවශ්‍ය වෙන්නේ. අවදි වන්නට පෙරම් පුරණ මුලපිරු කෙනෙකු බවට පත් වෙන්න. අවදි වීමේ ක්‍රියාවලිය ආරම්භ වූයිකු බවට පත් වෙන්න. සිහියෙන් කෙරෙන කාර්යයයි. ඒ නිසායි සිහිය මෙතරම්ම වැදගත් ජීවිතේට. කල්යාණ මිත්‍රවරුනි, ඒ සිහිය කතරම් දුරට අපේ චිත්ත સંතාණය තුල ක්‍රියාත්මක වෙනවාදයි මොහොතක් නිහඬව අප දෙසම බලමු